වන අතර සමහර පරයන්කයකදී හොඳින් එය දැනුණත් සමහර පරයන්කයකදී කිසිත් නොදැනේ. මා එවිට අලස බවින් යුතුව ඒ දෙස බලා හිඳිමි. මෙසේ හිඳින අතර ඊටමත් තදින් දනහිස් දෙකේ වේදනාවක් ඇතිවිය. මෙය පරයන්කයට මෙන්ම සක්මනටද බාධාවක් වී තිබේ. වේදනාව මෙනෙහි කළත් අඩුවක් නොමැත. දින දෙකක් පුරාවට මෙම වේදනාව පවතින බැවින් ඈත් වී ඇති බාධා වළක්වා ඇති වී ඇති බාධා වළක්වා ගැනීමට උපදෙස් ලබා දෙනු එනව. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මට නම් හිතෙන්නේ සමායට භවනා කරන්න ගියාම ධනේස් දෙක නවාගෙන ඉඳලා එහෙම ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙම හැර දැන් Tamanට මේ ප්‍රශ්නය මේ වේදනාව සාමාන්‍යයෙන් යෙදිලා නැත්තම් ඉතින් පොඩ්ඩක් ඉරියව්ව එහෙම මාරු කළා අර සමහරලාවට අපි මේ උත්සාහය වැඩි වුණාම වීරය වැඩි වුණාම ටිකක් ඕන්ට වඩා මේ මේක වෙහෙසවන්න යනවා. ඉතින් සමහර ලාවට ඔය කොන්ද දිගටම කෙලින්ම තියන් ඉඳලා මේ කොන්ද උලුක් වෙච්ච අවස්ථා හැමක් තියෙනවා. ඒ නිසා මේ සමහර ලාවට ඉතින් පොඩ්ඩක් අපිට නම්‍යශීලී වෙන්න වෙනවා. ඉතින් කයට අනවශ්‍ය විදිහට වෙහෙස කරන්න අවශ්‍ය නැහැ. මේ හොඳ නැහැ. මේකේ යම් පමණක සමබරතාවයක් පවත්වා ගන්න අවශ්‍යයි. ඒ නිසා තම තමුන් බලන්න මේ තමන්ට ඉන්න පුළුවන් ඉරියව්වේ උනත් දිගට ඉන්න පුළුවන් සීමාව පොඩ්ඩක් තේරුම් ගන්න වෙනවා. ඒ කියන්නේ අපි හුඟක් වෙහෙසගෙන දාඩිය මුගුරු පෙරාගෙන ඉඳීම නෙමෙයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. කයටත් යම් පහසුවකුත් එක්ක හිතටත් පහසුවකුත් එක්ක යම් දරා ගැනීමකුත් පොඩ්ඩක් උපයගෙන ඉතින් එහෙම යන ගමනක් තමයි තියෙන්නේ. ටික ටික තමයි මේක රබර් බෑන්ඩ් එකක් අදිනවා වගේ ටික ටික තමයි මේක අදින්න තියෙන්නේ. ඉතින් අපිට එකපාරටම ਸਰව සම්පූර්ණ වෙන්න අමාරුයි. ඒ නිසා පොඩ්ඩක් බලන්න තමන් අධික වෙහෙසකටපත් කරනවද මේ ශරීරය ඉඳගෙන ඉන්නකොට. වීර්යව ඕන්ට වඩා එකම ඉරියව්ව ඉන්න තමන් උත්සාහවත් වෙනවද? වගේ කීප තමන් කරන යම් යම් දුර්ලතා දුර්ලතැන් සමහරට අහු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ තැන්වලදී එහෙම කරන්නේ නැතුව බොහොම සතිමත්ව ඉරියව්ව වෙනස් කළා. ඔය වේදනාව සමනය කරගත්තොත් එතකොට නැවතත් කයට පහසුවක් දැනෙලා නැවතත් හිත එකඟතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් තමන්ම ගවේෂණය කරලා බලන්න කොතනද තමන් මේකට මේ වේදනාව එන්න හේතු වෙන්නේ මොකක්ද කියලා තමන්ටම පොඩ්ඩක් හොයලා බලන්න සිද්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී අපි වැඩි වශයෙන් පුහුණු වන්නේ උපේක්ෂා ගුණය, තාති ගුණය වැනි ගුණධර්මය. එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් වලදී අපට මේ උපේක්ෂා ගුණය වැඩි දියුණු කිරීමට කල යුත්තේ කුමක්දයි පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අමුතුවෙන් උපේක්ෂා ගුණය වැඩි දියුණු කරන්න ප්‍රායෝගික ජීවිතය කියලා ඊට වඩා අතරම් භාවනාව තුළ අපි දියුණු කරන එක පෞද්ගලික ජීවිතේට නැත්නම් එදිනදා ජීවිතේට පැතිරෙනවා. එහෙම ස්වභාවයක් මේකේ තියෙන්නේ. අපිට එකපාරටම එදිනදා ජීවිතයට යන්න අමාරුයි. දැන් අපි මේ මධ්‍යස්ථ අරමුණක් එක්ක මේ උපේක්ෂාවක් තමයි අත්‍තරම මධ්‍යස්ථ වේදනාව. එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනාව තමයි අපේ තනිකරම භාවනාව දුවන්නේ. ඉතින් ඉඳලා හිටලා යම්සි ප්‍රීති සෝමනස්සයක් එන්න පුළුවන්. ඉඳලා හිටලා වේදනාව හරහා ගිහිල්ලා දුක් වේදනාවක් එන්නත් පුළුවන්. නමුත් බහුල වශයෙන් අපි යන්නේ මේ උපේක්ෂා මාර්ගයක. අදුක්කම සුඛය හරහා තමයි යන්නේ. ඒකට තමයි අපි මේ අවදිමත් බවක් ඇති කරගන්නේ. එතකොට මේක බහුලීකృత කරන්න කරන්න හිතේ උපේක්ෂා ගුණය වැඩෙන්න ගන්නවා. ඉතින් යම්රින් යනකොට ඉතින් උපේක්ෂා උපේක්ඛා බොජ්ජංග ධර්ම දක්වා ඉතින් මේ උපේක්ෂා ගුණය වර්ධනය වෙනවා. අනිත් එක උපේක්ෂාව අනිවාර්යයෙන්ම ප්‍රඥාව දියුණු වෙන්න හරියට නිකන් තෝතැන්නක් වගේ වෙනවා. එතකොට ඒ බඳු උපේක්ෂාවක් තමයි අපි මේ දියුණු කරගෙන යන්නේ. ඉතින් මේක අපි මේ යම් භාවනා මධ්‍යස්ථානයක වේවා, තමන්ගේ ගෙදර සුළු වෙලාවක් වේවා ඕක පුරුදු කරන්න පටන් ගත්තට ඕකේ තියෙන ඒ සාරය ටික ටික තමන්ගේ ජීවිතයට පැතිරෙන්න ගන්නවා. එහෙම ස්වභාවයක් තියෙනවා. මොකද අපි වේදනාවක් ආවත් ප්‍රතික්‍රියා දක්වන්නේ ඊළඟට සිතුවිලි ආවට ප්‍රතික්‍රියා දක්වන්නේ හුස්ම රැල්ලේ ඒවැ ප්‍රතික්‍රියා දක්වන්නේ ඉතින් අපි හැකිතාක් මේ නිරීක්ෂණය මට්ටමින් නතර වෙනවා අපි ඒක එකව වර්ග කරන්න යන්නෙත් නැහැ ඉතින් මේක තනි ක්‍රම උපේක්ෂාව වඩනා වඩනා ක්‍රමපිළිවෙලක් යන්නේ එතකොට මේ භාවනාව හරහා අපි දිනු කරන උපේක්ෂාව අනිත් ජීවිතේට පැතිරීමක් තමයි වෙන්නේ ඉතින් අනිත් ජීවිතේදී ඒක අමුතුවෙන් උපේක්ෂා වෙන්න ඕනේ කියලා කරන්න උවමනාවක් නැහැ මට නම් තේරෙන විදිහට. ඒ වෙනුවට භවනාව අපි වැඩිදුර කරනවා නම්, වැඩිපුර කරනවා නම්, වැඩි කාලයක් නිරත වෙනවා නම් අන්න අපි ඒ උපයන උපේක්ෂාව පැතිරිලා යන ස්වභාවයක් තමයි තියෙන්නේ. අසරයි ස්වාමීන් වහන්සේ දෙවන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඊයේ රාත්‍රියේ සක්මණෙන් සිත සමාධියටපත් වූ පසු පරයන්කයට ගියමි. සිත ගැඹුරු සමාධියකට පත්වීමත් සමග සිතට රූප සහ සිතවිලි ඊතා වේගයෙන් පාලනය කළ නොහැකි ලෙස ගලා ආවේය. භාවනාව අසාර්ථක වී යයි සිතා නැගිට්ෙමි. අද උදෑසන සක්මණින් චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන පරයන්කයට සූදානම් වී නිහඬ වීමි. හුස්ම වැටි ක්‍රමෙන් සංසිඳිනි. විස්තර කළ නොහැකි ලෙස සිතේ වෙනසක් සිදුවිය. සිත කිසිවක නොඇලී නොගැටී තිබුණි. මේ අවස්ථාව විස්තර කළ හැකි එකම ආකාරය තද නින්දේදී අවදියෙන් සිටීමක් ලෙසය. ඉඳ හිට හුස්ම වැටීම හෝ ශරීරයේ වේදනා දැනුණද ඒවා නොදෙනී ගොස් යලිත් සිත සුපුරුදු ගැඹුරටපත් විය. නමුත් ජීවත් වන බවට සංඥාවක් ඇත. මේ අවස්ථාව ගැන අවබෝධයක් ලබා දෙන ලෙස දෙපා නැමද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝග සුව පතමි. අර කියලා තියෙන වගේ දැන් අපි භවනා කරමින් යනකොට දැන් හරියටම ඔක්කොම ටික හේතු ටික සම්පාදුනහම තමයි අර ඇතුලේ තැම්පත් වෙලා තියෙන මණ්ඩි ටික එළියට එන්න ගන්නෙ. දැන් ඔය තමන් බොහොම හොඳින් සිතෙන් ගග වෙච්ච වෙලාවක සක්මන් භාවනාව හරහා හොඳට හිත එකඟ වෙච්ච වෙලාවක තමයි හොඳට පරයන්කට ගිහිලා තියෙන්නේ. ඉතින් මේකේ අපි බලාපොරොත්තු වෙන්නේ නම් අර සක්මනේද්දිත් හොඳ එකඟ බවක් ලැබිච්ච හින්දා කිසිම සිතුවිලි වලින් බාධාවක් නොවි බොහොම හොඳ පරයන්කයකුත් ලැබෙයි කියලා තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. නමුත් අර සාධක ටික සකස් වෙච්ච වෙලාවේ උනේ ඒකේ අනිත් පැත්ත අර යට යට වෙලා තිබිච්ච දැන් හිතේ සමාහිත බව ඇති වෙනවත් එක්ක දැන් හිතට පවතින වෙලා තැනක් නැහැ. විඥාණයට ලැබුම් ගන්න තැනක් නැති හින්දා අර අනුසය ධර්මවල තමයි දැන් යාට ඉන්න වෙන්නේ. ඒ නිසා අනුසය ධර්ම ටික දැන් ඔන්න ක්‍රියාත්මක වෙලා එළියට එනවා. ඉතින් ඒ එළියට එීම තමයි දැන් කෙලවරක් නැති විදිහට දැන් ඔඩු දුවන විදිහට මේ සිතුවිලි එන්න ගන්නෙ. ඉතින් මේ හැමදේම උපේක්ෂාවෙන් මේ එකක්වත් මගේ නෙමෙයි, එකක්වත් මගේ ආත්මය නෙමෙයි, එකක්වත් මම නෙමෙයි. මේ එන ටික එහෙම එළියට යන්න අපි ඉඩ දෙනවා නම් ලොකු ශාන්තියක් තමයි වෙන්නේ. මොකද මේ සුද්ධ වීමක්, සුද්ධියක් තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ විදිහට එළියට යන්න යන්න ඇතුළත ඉතිරි වෙන්නේ එක්තරා අන්දමක හරි සුපිරිසුදු භාවයක්. පිරිසුදු මේ தත්වයක් තමයි ඉතිරි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ සිද්ධ වෙලා තියෙන දේ බොහොම හොඳයි. ඉතින් මේ අපි තවදුරටත් උපේක්ෂකව මේ தත්වය දිනු කරනවා නම් ඉතින් ඕක දැන් අර ඔය දැන් මේ අවස්ථාවේදී බොහොම ලොකු ප්‍රමාණයක් එලීට වෙලා තිනවා. නමුත් ඇතැම් වෙලාවට ඉතින් එන්නෙම නැහැ. පරයන්කේ බලන් ඉන්නවා. නමුත් එන්නේ නැහැ කිසි දෙයක්. ඉතින් ඒ වගේ වෙලාවල් වලටත් ඉතින් අධෛර්යමත් නොවි මේ ඉවසන ස්වභාවය, කම්පා නොවන ස්වභාවය, ඔය වගේ ಗುಣධර්ම රාශියක් අපි අර ඉවසගෙන මේ මුකුත් නොකර, චේතනා පහළ නොකර ඉන්න අවධිය තුලත් සිද්ධ වෙනවා. ඒ වගේම දැන් ඇතම් වෙලාවට තියෙනවා පරයන්ක භාවනාව කියන්නේ හරියට නිකන් අර සන්නද්ධ අවස්ථාවක් වශයෙන් වගේ. දැන් අපි හිතලා බලන්න දැන් අපි සතුරු බලහමුදාවක් හොඳට මැඩ පවත්වලා ඊළඟට දැන් අපි සෑහෙන අපි බලය තහවුරු කරගෙන තියෙන්නේ. දැන් ඉන්නවා හැබැයි සැඟවිච්ච සතුරු කොටසකුත් ඉන්නවා. දැන් ওই අවස්ථාවේදී දැන් අපි හොඳට මේ සන්නද්ධ වෙලා ඕන තරම් ආයුධ එහෙම හොඳට අතේ අරගෙන අපි පාරේ ඇවිද්දොත් කවදාවත් අර සැඟවිලා ඉන්න හතුර පහර දෙන්නේ නැහැ. මොකද දන්නවා මේ දැන් හොඳට සන්නද්ධ අවස්ථාවක් කියලා. හැබැයි එයා පහර දෙනවා අපි සන්නද්ධ නැති අවස්ථාවේදී. අන්න ඒ වගේ තමයි දැන් මේ පරයන්ක අවස්ථාවේදී අර සතුරු ටික දැන් එන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා දැන් මේ හොඳට සතිය තියෙනවා හොඳට සමාහිත බවක් තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ එන්නේ නැහැ. ප්‍රඥාවක් දැන් දියුණු වෙලා තියෙනවා එන්නේ නමුත් අපි සාමාන්‍යයෙන් ටිකක් බොහොම විවේකීව වෙන වැඩ වැඩ කටයුත්තක නිරත වෙලා ඉන්නකොට අන්නතර තැඟවිච්ච දේවල් ටික නැවත එළියට එනවා. අන්න ඒ වගේ අපිට මේ ඉදිරියට යනකොට අපි මේ විවිධාකාර වැඩවල නිරත වෙලා ඉඳද්දී කොහොමද මේ නැවත කෙලස් හටගන්නේ? ඕවා නැවත නැවත බල බල එතන එතන නිකන් අර ගරිල්ලා සටනක් වගේ තමයි එතකොට කරන්න තියෙන්නේ. දැන් මූණට මොන්ලා කරන සටන සෑහෙන දුරට දැන් ජයග්‍රහණය කළා. ඊළඟට එනවා ගරිල්ලා සටනක් වගේ එතන එතන වෙන වෙන වැඩවල නිරත වෙලා ඉන්නකොට එන එන සිතුවිලිත් එක්ක එහෙම එන වෙන කෙලෙස් එක්ක සටන් කිරීමක් එහෙම නැත්නම් ඒව හඳුනගෙන ඒව එහෙම යන්න අතහැරීමක් ඒවට හසු නොවි සිටීමක් කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ යෙදෙමින් කරගෙන යමි. සුලන් රැල්ල උඩුතොලේ වැදීම හා නාස්පුඩු වලින් ඇතුල්වීම පිළිබඳ ගැටලුවක් ඇත. සුලං රැල්ල නාස්පුඩු දෙකෙන්ම ඇතුල්වීම හා පිටවීම දෙස බැලිය යුතුයද? එසේ නැතුව දකුණින් ඇතුල්වීම හා වමින් පිටවන ආකාරය නිරීක්ෂණය කළ යුතුයද යන්න මට ඇති ගැටලුවයි. ඔබ වහන්සේ අනුකම්පාවෙන් මේ ගැටලුව පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හොඳයි. ඒ කියන්නේ අපිට ඇත්තටම මෙතන පාලනයක් නැහැ. දැන් අපි අපේ අපේ අපිට හිතන හැටි තමයි ඔය. දැන් සමහරවිට හුස්ම යන්නේ වම් පැත්තෙන් විතරයි. එහෙනම් මම වම් පැත්ත බලාගෙන හිටියොත් හොඳයි. එහෙම නැත්නම් දෙකෙන්ම යනවා දෙකම බලාගෙන හිටියොත් හොඳයි. ඒ ඇවිල්ලා අපි හිතන ආකාරය අපි හිතන විදිහට නෙමෙයි ඉතින් මේක සමාහලාට වැඩ කරන්නේ. ඉතින් සමාහලාට දෙකෙන්ම යනවා, සමාහලාට වමෙන් යනවා, සමාහලාට දකුණෙන් යනවා. ඉතින් මේවා ඔක්කොම මේ හේතුඵල සම්බන්ධ අනුව සිද්ධ වෙන දේවල්. අපිට පූර්ව නිගමන වලට එළඹෙන්න බෑ. ඒ වෙනුවට අපි කොහෙන් ආවත් කමක් නැහැ. අපි නිකන් සෝදානම් ශරීරයෙන් ඉන්නවා. කොහෙද තේරෙන්නේ එතනට අවධානය යොමු කරනවා. අපි පූර්ව නිගමන වලට යන්න හොඳ නැහැ. මේක මේ වමෙන් එయ్య, මේක දකුණෙන් එయ్య කියලා මුලින් නිගමනවලට එන්න හොඳ නෑ. ඒ වුණා අපි ලෑස්ති පිට ඉන්නවා. කොහෙද හොඳට සංවේදනයක් දැනෙන්නේ? අන්න එතෙන්ට අපි අවධානය යොමු කරනවා. එහෙම ගියොත් හරි කියලා තමයි මේ කියන්න තියෙන්නේ. තව මොන හරි ගැටුවක් තියෙනවද ඒ සම්බන්ධයෙන්? මුලින් හිතන්න එපා මේ මෙතනින් මේ ඊය දකුණු පැත්තෙන් ඊය වම් පැත්තෙන් ඊය කියලා. කොයිකෙන් වුණත් එන්න පුළුවන්. දෙකෙන් වුණත් එන්න පුළුවන්. ඒ නිසා ලෑස්තිලා ඉන්න ටිකක් ඒ කියන්නේ නාසික අග්‍රේ වගේ හිත තියාගෙන. එතකොට කොතනටද දැනෙන්නේ? දැනෙන්න පටන් ගන්නෙ කොතෙන්ටද? එතෙන්ට හිත තියන්න. ඒක වෙනස් වෙන්න පුළුවන් ආස්වාසයෙන් ප්‍රස්වාසයට, කාලෙන් කාලයට, පරයන්කෙන් පරයන්කට ඒක වෙනස් වෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ පස්වන ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආශ්වාස ප්‍රාශ්වාස සංසිඳුන පසු නොඑක් කම්පන චංචල වේදනා පැමිණේ. ඒවා මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ යයි සිතමි. එවිට ඒවා පහත යන බව බලා සිටිමි. මෙහි මම නොවේ යන්නේ අදහස් එතරම් පැහැදිලි නැත. එය පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දරුවන් සරණයි. දැන් ඕකේ කියන්නේ අපිට ඔය ක්‍රමයටත් කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් පොඩ්ඩක් ওই වේදනාවල මුලැමැද අග බලන්නත් පුළුවන්. මුලැමැද අග බැලීම හරහත් එතන එක එක එක පැත්තකින් සතිය දිනු වෙනවා. අනිත් පැත්තෙන් හොඳට ටිකක් වේදනාවන් දරා ගැනීම පුළුවන් හැකියාව දිනු වෙනවා. අනිත් එක මෙතන මේ හරහා මේක නැවත නැවත බලන්න බලන්න අර සමුදේ වය පැත්ත, උදේ වය පැත්ත අපිට ප්‍රකට වෙන්නත් ගන්නවා. අර අපි ඒක බලන්නේ නැතුව කෙලින්ම එන එන වේදනා කෙලින්ම මම නෙමෙයි මගේ නෙමෙයි කියලා කෙලින්ම අත්හැරලා දැමීමෙන් පොඩ්ඩක් අපිට ගන්න තියෙන ප්‍රයෝජනය ටිකක් අඩුයි කියලා කියන්න පුළුවන්. දැන් අර ඒක හැබැයි සිතුවිලි වලට නම් ටක් ගාලා දාන්න පුළුවන්. දැන් සිතුවිලි කෙලින්ම රොත්තක් වෙනකොට කෙලින්ම ඉතින් අතහැරලා දාන්න පුළුවන්. වේදනාවේදී හැබැයි ඊට වඩා අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. වේදනාව බොහොම يعني දැන් හුස්ම රැල්ලේ වගේම මුලට පොඩ්ඩක් මතුවෙන තැනටම පොඩ්ඩක් හිත යොමු කරලා බලලා ඊළඟට නැවත වේදනාව මොන වගේ ස්වරූපයකින්ද හටගන්නේ මොන විදිහටද ඒක විපරිණාමය වෙවි වෙනස් වෙවි පවතින්නේ ඊළඟට ඒක කොහොමද ෂය වෙලා යන්නේ ඕක නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහා දැන් බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව විස්තර කරද්දි ඔයක තමයි කියන්නේ සමුදය ධම්මානුපස්සනී සමුදය ධම්මානුපස්සීවා විහෙරති. ඒ විදිහට වය ධම්මානුපස්සීවා විහෙරති. ඉතින් ওই විදිහට අර ඒකේ වේදනාවන්ගේ මුලැමැදාග දැකීම, ඇතිවීම නැතිවීම දැකීම ලොකු ගැඹුරකට, ලොකු අවබෝධයකට අපේ හිත ගෙනියනවා. අපි ඒ වෙනුවට ටක් ගාලා ආපු ගමන් මම නෙමෙයි කියලා එළියට දැමීමෙන් අර ඒකෙන් ගන්න තියෙන සාරය අපිට ටිකක් මේ මගේ හැරලා යනවා. දැන් මම නෙමෙයි කියලා කියන්නේ ඉතින් ඇත්තටම දැන් අපි මේ බුදුරජාණන් වහන්සේ කියනවා ස්කන්ධ පහ ගැනම මේ සක්කාය දිට්ඨිය සහිතව කතා කරනකොට රූපං අත්ත අත්තතෝ සමනුපස්සති මේ රූපය ආත්මය වශයෙන් දකිනවා මම වශයෙන් දකිනවා ඊළඟට වේදනා අත්තතෝ සමනුපස්සති සංඥා අත්තතෝ සමනුපස්සති සංඛාරා අත්තතෝ සමනුපස්සති ඔය විදිහට මේ හැම ස්කන්ධයක් ගානෙම තමන් වශයෙන් දකිනවා එක්කෝ ඒක තමාගේ වශයෙන් දකිනවා නැත්නම් කෙලින්ම ඒකම අල්ලගෙන මේ ඉන්නේ මම මේ රූපය කියන්නේ මම මේ ශරීරය කියන්නේ මම නැත්නම් මේ වේදනාව කියන්නේ මම මේ සංඥාවන් කියන්නේ මම ඒ කියන්නේ ඇත්තම අයිති කරගත්තටත් එහා ගිය මට්ටමක් දැන් අයිති කරගත්තාම දැන් මම ඉන්නවා වෙනම මට අයිති දෙයක් වශයෙන් දකිනවා ඊටත් එහා ගිහිල්ලා මේ වේදනාවම මගේ කරගෙන මට්ටමක් තමයි එතන තියෙන්නේ. ටිකක් දරුණු විදිහට දෘෂ්ටිගත වෙලා ඒ තුරටම බැසගත්ත ස්වභාවයක් තමයි එතෙන්දි තියෙන්නේ. ඉතින් ඇතම් කෙනෙකුට ඉතින් ඕක ඔය තරම් ඉතින් මේ මගේම මමම කරගත්ත ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. නමුත් ඒක මගේ කරගත්ත ස්වභාවය සෑහෙන දුරට තියෙනවා. ඒ කියන්නේ අපි දැන් වේදනාවක් දැනනකොට ඒක මගේ වේදනාව කියලා කියනවා. ඉතින් ওই වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී ආස්වාස ප්‍රාස්වාස රැල්ල ගෙවි නිදහස් තැනට ඒමත් ඒ සමගම වාගේ සිතුවිලි ඒමත් සිතුවිලි දැක්මෙන්ද හඳුනා ගැනීමෙන්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ වශයෙන් මෙනෙහි කිරීමෙන්ද නිරුද්ධ වන බව දකිමි එමෙන්ම ආනාපානය ගෙවීමට පෙර එන සිතුවිලිද ඒ ආකාරයෙන්ම නිරුද්ධ කිරීම නිවැරදිද දෙවෙනි ප්‍රශ්නය සතිමත් සිතට සිතුවිලි ගලා ඒමත් ඒවා නිරුද්ධ කිරීමත් කෙරෙන අතර විටින් විට සිතට සිතුවිලි හැර වෙනත් යමක් නැත්තාසේ දැනේ එවැනි අවස්ථාවලදී කය ඉදිරියට ගැස්සී නැවත නිදහස් තැනට එනම් හිස් තැනට අරමුණු වීමක් සිදුවේ. එක පර්යංකයකදී මෙවැනි වාර කීපයක් සිදුවේ. මේ පිළිබඳ පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අතරම සිතුවිලි පැත්තෙන් ගත්තොත් ඉතින් කොයිම වෙලාවකවත් ඒක මගේ කරගන්න එක තේරුමක් නැහැ. කොයිම කොයිම සිතුවිල්ලක්වත් කොයිම අවස්ථාවකවත් මගේ නෙමෙයි. ඒව හැම දෙයක්ම ඉතින් හේතුඵල සහිතව හේතුඵල නිසා හට අරන් තියෙනවා. ඒ නිසා කොයි කොයි අවස්ථාවකදී වුණත් මේ විපස්සනා උපක්‍රමය පාවිච්චි කරාට වරදක් නැහැ. ඊළඟට මොකද ප්‍රශ්නයක් අහනවා අන්තිම හරිය පොඩ්ඩක්. සිතට සිතුවිලි හැර වෙනත් යමක් නැත්තාසේ දැනේ. හරි. දැන් ඒ දැන් සිතුවිලි හැර වෙනත් යමක් නැතුව හිස් හිස් බවක එහෙම නැත්නම් මේ සිතුවිලින් තොර අරමුණු වලින් තොර බවක ඉන්න පුළුවන් නම් ඒ ගැන බයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ සිතුවිලි වලින් තොර බොහොම නිදහස් විවේකී ස්වභාවයක් සිතේ තියෙනවා. ඒකට ආගන්තුකයි අතර මේ එන සිතුවිලි. විවිධාකාර හේතුන් නිසා මේ ආගන්තුක සිතුවිලි ටිකක් ඇවිල්ලා තමයි මේ හිත කලම්බන්නේ. ඉතින් නමුත් සිතේ ප්‍රകൃතිය ඇවිල්ලා බොහොම අර සංසිඳිච්ච විවේකී ස්වභාවය. ඒකට ඒ නිසා තමන් තේරුම් ගන්න දැන් මේ අර විවේක ස්වභාවයට තමන්ගේ නිකන් මහගෙදෙට්ට ගියා වගේ තත්ත්වයක් තමයි දැන් මේ අත්දකින්නේ. ඒකට ඒකට සාදර වෙන්නයි තියෙන්නේ. ඒකට තව ඒක බහුලීකృత කරන්න ඒක ඒකේ තියෙන වටිනකම තේරුම් ගන්නයි අවශ්‍ය. ඒ විවේකයේ චිත්ත විවේක අවස්ථාව තේරුම් ගන්නයි ඒකේ තියෙන වටිනකම තේරුම් ගන්නයි අවශ්‍ය. එතකොට ඊට පස්සේ ඊළඟ පාරවල් වල ඕක එනකොට බය වෙන්න දෙයක් නැහැ. ඕකේ මේ මොකෙක්වත් මොකක්වත් නැහැනේ. දැන් මට අරමුණක් නැහැනේ කියලා තැති ගැනින්න දෙයක් නැහැ. මොකද හිතට අරමුණක් අවශ්‍ය නැහැ මේ පවතින්න. ඉතින් ඒ தත්ත්වය තමයි පොඩ්ඩක් ඔය අත්දැකලා තියෙන්නේ. තාම අර අත්දැකීම් මදිහින්දා බය ගතියක් තමයි තියෙන්නේ. ඉතින් බය අරගෙන ඕක බහුලීකృత කරන්නයි තියෙන්නේ. සවිනාස එවැනි අවස්ථාවල කය ඉදිරියට ගැස්සී නැවත නිදාස් තැනට අරෝල් නියමනක් සිදු වෙනවා කියලා. සමහර විට ඉතින් ඔය මට්ටම් වලදී කොහොමත් ඔය දැන් ස්නායු පද්ධති විශේෂයෙන්ම අපේ තර්ක මනස සෑහෙන්න යටපත් වෙලා අපේ බොහොම සංසිඳිච්ච අවදිමත් බවක් මතුවෙනකොට මොළයේ විශේෂයෙන්ම දකුණු පැත්ත සක්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපේ සාමාන්‍යයෙන් ඒ පැත්තට තැනක් ලැබිලා තිබුණ නෑ මෙතෙක් කාලයක්. භවනාව තුලින් ඔන්න ඒකට තැනක් ලැබෙනවා. අන්න ඒ තැනක් ලැබෙනකොට අන්න කයට අර මුලින් නොතිබිච්ච යම් යම් ස්නායු ස්නායු කොටස් ඔන්න උත්තේජනය වෙන්න පටන් ගන්නවා. එතකොට යම් ගැස්සීමක්, තිගැස්සීමක් වෙන්න පුළුවන්. හැබැයි ඕක බහුල කරනකොට නැවත නැවත කරනකොට අර ඒ අවදිමත් භාවය ස්වාභාවික දෙයක් බවට පත් වෙනවා. ඒක ප්‍රകൃතිය බවට පත් වෙනවා. ඒ නිසා ඔය ආරම්භයේදී විතරයි ඔය ප්‍රශ්න තියෙන්නේ. දිගට බය නැතුව කරගෙන යන්න මේ ඔය ඔක්කොම ටික මගහැරලා යනවා ඉස්සරහට. අවසරයි ස්වාමීන් වහන්සේ හත්වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ආනාපාන සති භාවනා අරමුණ නැතිව නැති වූ පසු ඉදිරිය දෙස බලාගෙන භාවනා කරන්නෙමි. නීවරණ ධර්ම නැතිව බොහෝ විමසිල්ලෙන් බලා සිටියේදී මගේ සිත බොහෝ පැහැදිලි බවකින් තිබුණ. ඒ වෙලාවේදී මගේ මුහුණේ තද වේදනාවක් ඇති වෙමින් මුහුණ තද වෙමින් ඉදිරියට අදින ස්වභාවයක් තිබුණ. එක ඒක අඩු වීගෙන යනකොට උරහිසට ඒ දේ සිදු වුණා. ලොකු ස්වාමින් වහන්සේ දේශනා කළා මේ වෙලාවේදී විඥානය කරන වැඩවලට කැමැත්තක් දැක්වුවොත් අපිව රවටනවා කියලා. අනුකම්පාවෙන් මට පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට නිරොග් නිරෝගී සුවය වේවා. ඔව් ඒ කියන්නේ දැන් අපි රූප රූප කොටස් ටික සංසිඳුනහම දැන් රූප කොටස් කියන්නේ ආනාපාන සතිය හරහා යන්නේ ඔන්න රූප පැත්ත. ඒ ටික සංසිඳුණාට පස්සේ දැන් ඔය වේදනා පැත්ත තමයි විවිධ අන්දමින් සංවේදනා ස්වරූපයෙන් ඇඟේ විවිධ තැන්වල වේදනාවන් මතුවෙන්න පුළුවන්. ඒක තමයි ඔය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඕක එක තැනක නෙමෙයි ඉතින් විවිධ තැන්වල අපිට නිශ්චය කරන්න බෑ මෙන්න මෙතන විතරයි වෙන්නේ කියලා. ඉතින් කයේ විවිධාකාර තැන්වල ඔය දේ සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔය එකක්වත් ඉතින් ඒවා හැබැයි නිරීක්ෂණය කරන්නත් අවශ්‍යයි. ඕක නැවත නැවත නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න වේදනානුපස්සනාව හරහා අපිට සෑහෙන නුවණක් දිනු වෙනවා. ඒ නිසා ඉතින් ඕකට බය වෙන්නවත් ඕක අතහරින්නවත් නෙමෙයි ඕකෙන් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. ඕක විපස්සනාවේ අරමුණක් කරගන්නයි තියෙන්නේ. එතකොට ඒකිනුත් පෝෂණයක් අපිට ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමීන් වහන්සේ හරි පොඩේ. කියන්න. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් ඒ වගේ සංසි හොඳටම හුස්ම සංසිඳිලා ඉන්න අවස්ථාවල දැන් ආනාපානය දැනෙන්නේ නැතුණාට හිටි හිටි ගමන් පොඩ්ඩක් හුස්ම රැල්ලක් වගේ වගේ දැනෙනවා. හැබැයි එහෙම දැනුණත් ඒකේ හුලන් රැල්ලක ස්පර්ශයක් දැනෙන්නෙත් නැහැ. එතකොට ඒක රූප සංඥාවක් වගේ දෙයක් වගේ දෙතන වෙන්නේ සමිනන්ස දැන් රූපය ගෙවිලානේ දැන් ආස්වාස් ප්‍රසවාස ගෙවිලා පස්සෙත් ඒ හුස්මක් අගේ දැනුණට හුලන් රැල්ලක ස්පර්ශයක් එන්නේත් නැහැ. එතෙන්දී හැබැයි හොයන්න අවසන්න යන්න ගියොත් අපි අයි මේ හිත ඇවිස්සීමක් සිද්ධ වෙන්න පුළුවන්. නිසා අපි මේක දැනුනේ නැහැ කියලා අපි ඒ ගැන විතරක කරන්න ගියොත් අර යටපත් වෙච්ච සංසිඳිච්ච ස්වභාවය නැවත කැළඹෙන්න ගන්නවා. ඒ නිසා දැනුණත් එකයි නොදැනුණත් එකයි. දැන් දැන් අපි අපි මාර්ගයේ ඔස්සේ ගානට ක්‍රමානුකූලව ආවනේ. ආවට පස්සේ දැන් ඔන්න සංසිඳුණා. ඉතින් අරක පොඩ්ඩක් සංවේදනයක් දැනුණා නම් ඒකත් එක සංවේදනාවක් විතරයි. ඒක ඒ කියන්නේ මේ ඒක මදි තාම දැනුණා කියලා හිතන්න අමාරුයි. එහෙම නෑ එහෙමත් හිතුන්නේ නෑ ඇත්තටම ස්වාමීන් වහන්සේ. දැන් කලක් තිස්සේ ඔය අවස්ථාව අත්දිනවා. මං කිව්වේ හුඟක් සිතිවිලි එනවා, හරි නීරසයි වගේ වෙනවා කියලා එහෙම. දැන් ඊට වඩා දිගටම වගේ තිබුණා. ඒ වගේ තිබුණා දැන් අලුතෙන් අලුතෙන් අත්දැක්ක දේ තමයි හුස්ම රැල්ලක් පොඩ්ඩක් තිබුණට ඇත්තටම ස්පර්ශ වෙන සෝලන් රැල්ලක් නෑ නේද කියලා අර. අහහ. වගේ කියලා. ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ දැන් ආනාපාන සතිය කියන්නේ ඔක සංසිඳෙන්න සංසිඳෙන්න හිත නිකන් අරමුණු වලින් තොරව පවතින්න පුළුවන් තත්යකටපත් වෙනවා. ඒ ඒ ඒ தත්ත්වෙටපත් වෙන්න හිතට අවකාශය අපි සලසලා දෙන්න ඕනේ. නැත්නම් අපි අර රූපත් එක්කම ඉන්න නැවත නැවත අර මුලටම ගෙනලා දානවා වගේ දෙයක්. දැන් අපේ හිත හිත දැන් තනියෙන් නැගිටින උත්සාහවත් වෙනවා නම් අපි ඒක නැවත අරකට ගෙනලා දාන්න අවශ්‍ය නැහැ. එයාට මේ ඊකට ඉඩ දෙන්න හිතෙන්නේ. ඉතින් අපි දැන් දැන් උදාහරණයක් විදිහට දැන් අපි ඔය මුකුත් අරමුණු වලින් තොරව නිකන් හිස් බවක ඉන්නකොට අපිට වමනා නම් ඉතින් අරමුණු අරමුණු කරන්නත් පුළුවන්. අපි S2 අරගෙන හිටියාම හැබැයි එච්චර නිමිති ගන්න නැතුව අරමුණු ගන්න නැතුව ඉන්නවා. නමුත් ඕන්නම් බලලා අරමුණු ගන්නත් පුළුවන්. නේද දැන්? එහෙම බැරි කමක් නැහැ. මේ බැරි කමක් හින්දා එහෙම නොකර ඉන්නව නෙමෙයි. අර අර ඒක දැන් අපි මේක හුරු කරනවා. හුරු කරනවා මේ අරමුණු වලින් තොරව නිමිති නොගෙන ඉන්න පුළුවන් ස්වභාවය දැන් මනසට හුරු කරමින් යන්නේ. හැබැයි අවශ්‍ය වුණොත් අරමුණු ගන්නත් පුළුවන්. සෝ එහෙම ඇත්තටම සමහර ඒ වගේ අවස්ථාවල අර හුස්මක් එනවා හැබැයි ස්පර්ශයක් නැහැ කියන අවස්ථාවල ටික පොඩ්ඩක් පපුවේ අපහසුතාවයකුත් දැනෙන. එතකොට මට හිතුණා මම අවුස්සනවා දෝ කියලත් වගේ මටම පොඩ්ඩක් සැකත් හිතුණා ඒ වගේ වෙලාවල් වලට මේ එහෙම නේද අලුතෙන් අලුතෙන් පොඩ්ඩක් වෙනස් කන්දක්. ඔව් ඒ කියන්නේ දැන් එහෙම දැන් අර පොඩි නිත්‍ය සංඥාවකුත් එතන තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේක සංසිඳිලාම මුළු පරයන්කේ පුරාම පරතිය කියලා අපේ බැසගත්ත මේ මොකක්ද ඒකට කියන්නේ? මේ උපකල්පනයක් තියෙනවා. ඒකත් ඒකත් නිත්‍ය සංඥාවක්. ඒක වැඩක් නෑ. මේක ඉතින් දැන් හොඳට සංසිඳලා තියෙන්න පුළුවන්. ඕන නැවත මත වෙන්නත් පුළුවන්. ඉතින් අපි ඒකටත් අපි මේ මැද්දේ ඉන්න වෙනවා මේ ආවත් එකයි නාවත් එකයි. අර අටලෝ දහමම තමයි උතන තියෙන්නේ. තාදී ගුණයම තමයි. ඒ කියන්නේ අපිට මේ අරමුණු නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි සමහරලාට තද අරමුණක් ඇවිල්ලා අරමුණේ පොඩ්ඩක් යන්නත් පුළුවන්. ඉතින් ඒකටත් මේ ඒකෙත් ඒකට ගියා කියලා අර ලොකු සානසි කියනවා හිසාත් බැඳගෙන අඬන්න අවශ්‍යත් නැහැ. <laughs> මේ තවන්නේ. ඉතින් ගියාට සතියෙන් ඉන්නවා. අරමුණක් බව තේරුම් ගත්තාම ආයෙ ඔන්න එනවා. ඉතින් අර ඒ වගේ පොඩ්ඩක් මේ අපිට අපි මුලින්ම දාගත්තොත් ඔන්න දැන් මං අතෙන්ට ගියා මුළු පරයන්කම එතනම ඉන්න ඕනේ කියලා දාගත්තොත් එතන පොඩ්ඩක් කන්ඩිෂන් කරා වෙනවා මේ තත්ත්වගත කරා වෙනවා එහෙම කරේ නෑ ඇත්තටම අර අතරින් අතර ආපු වෙනස්කම් නිසා මම හිතන්නේ මේ වෙනස්කම් ප්‍රශ්නයක් නෑ මේ වෙනස්කමුත් අරමුණක් විදිහට දකින්න දැන් මේක ආවා ඔන්න සියුම්ම දැනුණා සියුම්ම යා නැතිලා ගියා ඊළඟට ආයෙ සංසිඳුණා ඔන්න තව තැනක හුස්ම වෙනුවට වෙන අරමුණක් ආවා ඒක දැනුණා ඒක ගියා ඔන්න නැවත හුස්ම දැනෙන්න ගත්තා ඉතින් අර හුස්මත් තව නිකන් වේදනාවක් විතරයි ඒකට මූල කර්මස්ථානයක් විදිහට සලකන්නේ නැහැ එතකොට. ඔව් ඔව්. පෙරවන් සරණයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය ආනාපානයයි. සක්මන් භාවනාවේදී පාදයේ චලනයට වඩා ආනාපානයේ සිත යොමු කිරීම මට පහසුය. එමෙන්ම පර්යංක භාවනාවට ඇතුල් වූ විටම මාගේ මුල් මූල කර්මස්ථානය ප්‍රකට වන බැවින් පර්යංකයේද ඊතා පහසුය. ශිෂ්ට විචිරී යාම ඊතාම අඩුය. මාගේ ප්‍රශ්නය සක්මන් භාවනාව සඳහා ආනාපානය යොදා ගැනීම සුදුසුද යන්නයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ආරම්භයේදී ඔක ටුට්ටක් ඉතින් අමාරුයි. හැබැයි පහු වෙනකොට හොඳට ආනාපාන සතිය හුරු වෙනකොට සක්මනේදීත් ආනාපානෙ එනවනම් ඒක මේ කියන්නේ බලෙන් පළවා හරින්න අවශ්‍ය නැහැ. කියන්නේ දැන් මේ ඇවිල්ලා ඉන්නවනේ දැන් අපි ඕක තමයි පරයන්කෙදිත් පුරුදු කරන් පුරුදු කරන්න යන්නේ. මොන පරයන්කට කලින්ම දැන් සක්මනේදිත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගැටලුවක් නැහැ. එලවන්න අවශ්‍ය නැහැ. එනවනම් ඒක අරමුණ තියාගෙන යන්න. හොඳට මොකද ඒකට ප්‍රකටයි. දැන් ආනාපාන සතිය හොඳට ප්‍රකටයි. අනිකුත් කයේ සිද්ධ වෙන මේ ක්‍රියාකාරකම් වලට චලනයන්ට වඩා ඔන්න ආනාපානෙම දැන් ප්‍රකට වෙලා තියෙනවා. ඒක අරමුණ තියාගෙන යන්න ගැටලුවක් නැහැ. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ නාමන ප්‍රශ්නය ඉදිරිපත් කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳයි සක්මන් කිරීමේදී පයේ සිත පිහිටුවාගෙන ගමන් කරමි නිමිත්තක් නැතිව ඉබේම සක්මන සිදුවේ පතුලට ස්පර්ශ වන භාව ලක්ෂණ මනසින් ස්පර්ශ වේ අද දිනේ සක්මනේදී වාර 25ක් සතියෙන් ගියමි වාර 5කදී පමණ වරකට එක බැගින් සිතවිල්ලක් ආවත් ඒ ඉක්මනින්ම නැති වී ගියේය ඒ මාගේ සතියට හානියක් නොකළේය මෙසේ පැයක් පමණ සක්මන් කළ හැකිය. මාගේ ප්‍රශ්නය ඊයේ දිනේදී ඔබ වහන්සේ ප්‍රකාශ කළ පපුවට දැනීම යන తත්වයේ කුමක්ද යන එකයි. ඒ తත්වය පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒක දැනුණම තමයි කියන්න වෙන්නේ. දැනෙන්න කලින් කියවත් ඒක වැඩක් ඒක අර මේ ඒ කියන්නේ සෑහෙන කාලයක් කරනකොට ඒක ඒක විස්තර කරද්දී අහන්න අහන්න පුළුවන් ඩක් ගාලා මේ කියන කියන කියාගෙන යන ක්‍රම වලින් අහගන්න පුළුවන් ඒක. තාම තාම දැනෙන නැති හින්දා තමයි ඔය අහන්නේ. හින්දා පොඩ්ඩක් ඉවසලා යන්නයි තියෙන්නේ. දැන්ම කලබල වෙන්න එපා. මේ ඔහොම යන් කියලා තමයි කියන්නේ තියෙන්නේ. හරි. කියන්න. Thank you. අවසරයි ස්වාමීන් වහන්සේ ආශ්වාස රැල්ල ගෙවිලා ගිහිල්ලා ප්‍රශ්නේ මගේ නෙමෙයි මම මේ කතා කරාට මේ ආශ්වාස රැල්ල ගෙවිලා ගිහිල්ලා ඊට පස්සේ දැන් කොහෙත්ම නැහැ නමුත් එතන දැන් අරමුණක් නැතුව ඉන්න අවස්ථාවේදී මේ හෘද ස්පන්දනය එහෙම නැත්නම් නිකන් ඔයෙන් හරි හෙලවෙන ගතියක් දැනෙනවා නේ ස්වාමීන් වහන්සේ හරි ඒ ඒ தത്വයේද ඔය කියන්නේ නෑ නෑ නෑ නෑ <laughs> හරි. පෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. කාලසටහනේ ආකාරයටම අද උදේ අවදි වී පෙරවරු 4ට සක්මන් භාවනාව ඊතා හොද සිහි කල්පනාවෙන් පවත්වාගෙන ගියෙමි. සිත බාහිර අරමුණු කෙරේ පිට වී ගියේ ඊතා මද වශයෙන්ි. පාද ලනුපැදුරේ ගැටෙද්දී විලුඹ කොටස හා ඇගිලි කොටස ලනුපැදුරේ තෙරපෙන ආකාරයේ ඊතා හොඳින් දැනුනි. ලනුපැදුරේ උඩට මතුවී ඇති ලනු තෙරපෙද්දී සියුම් වේදනාවක් දැනුන අතර ගල් කැට මත ඇවිදින බවත් නිරීක්ෂණය විය. මේ ආකාරයට උණුසුමක් සීතලක් පයට දැනුනි. පයකොත් විනාඩි 15ක් පමණ ඊතා සතුටින් සක්මනේ යෙදුණෙමි. පර්යංකයට ගොස් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළෙමි. පිම්බෙන විට කම්මලක ඇති මයින්හමක් මෙන් උදරය පිම්බෙන ආකාරයත් හැකිලෙන විට එම මයින්හම හැකිලෙන ආකාරයත් සිහියට නැගුණි. කොන්ද ටිකක් පහත් කරගෙන සිටින විට මේ ආකාරය වඩාත් හොඳින් ප්‍රකට විය. කලින් පුරුදු කර ආනාපානයට වඩා සිත එකගවන බවක් දැනුනි. මේ ආකාරයට භාවනාව හොඳින් කරගෙන ගිය නමුත් මට ඔබ වහන්සේගෙන් දැනගත යුතු කාරණාවක් ඇත. පිම්බීම හැකිලිම භාවනාව බුද්ධ වචනයක් නොවන බවත් ආනාපාන සති භාවනාවට බුද්ධ වචනය බවත් ධර්මය දේශනා කරන වියස් ස්වාමීන් වහන්සේලා වෙතින් මා අසා ඇත. දැනට අවුරුදු 15කට පමණ පෙර කදුබඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කීපවරම් මම මෙම පිම්බීම හැකිලිම භාවනාව පුරුදු කළෙමි. කලින් කී ස්වාමීන් වහන්සේලාගේ ධර්මදේශනා ඇසු පසු භාවනාවෙන් ප්‍රතිඵල ගැනීමට නම් බුද්ධ වචනයේ අනුවම සතර සටිපට්ඨාන සූත්‍රයේ දැක්වෙන පරිදි ආනාපාන සති භාවනාවම පුරුදු කළ යුතු බවත් නොයසේ නම් භාවනාවෙන් නියම ප්‍රතිඵල ලබාගත නොහැකි වේයයි යන අදහස මගේ සිතේ තදින් බැලපැවැත්තිය. ඉන්පසු කදුබඩ භාවනා මධ්‍යස්ථානයට නොගියමි. <laughs> ඔබ වහන්සේගේ කමඨහන් උපදේශ අනුව නැවතත් පිම්බීම හැකිලිම භාවනාව කරගෙන යන අතර මට මෙසේ සිතුවිලි ඇති විය. පිම්බීම හැකිලිම සිදුවන්නේද ආනාපානය නිසා නොවේද? එහිදී නාසිකාග්‍රයේ හුස්ම වැදෙන ආකාරය නිරීක්ෂණය කළත් උදරයේ උස් පහත් වීම නිරීක්ෂණය කළත් දෙකෙන්ම සිදුවන්නේ එකම දෙය නොවේද යනුයි. එවිට එම බුද්ධ වචනයට පටහැයි නොවන බැවින් පිම්බීම හැකිලිම භාවනාව කිරීමේ වරදක් නැති බවය. ඔබ වහන්සේ දෙපා නැවද මා ඉල්ලා සිටින්නේ මේ ගැටලුව විසඳන ලෙස. හොඳයි. මේ ඕක ඇත්තරම මේ මහසි සයඩෝ සායන් වහන්සේලා ඕක මේ ලෝකෙට හඳුන්ලා දුන්නාම උන්වහන්සේලට ආපු මේ ප්‍රබල ප්‍රහාරයක් තමයි. ඇත්තටම ලංකාවේ සායනහසලා තමයි බහුල වශයෙන් ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. පස්සේ හැබැයි අපේ මාතර ශ්‍රී ඥානාරාම සායනහන්සේලා එහෙම ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මේ මහසි සයඩෝ සායනහන්සේගේ ක්‍රමය නිවැරදි බව බොහොම ප්‍රබලව උන්වහන්සේ රේඩුකාණේ චන්දවිමල සායනහන්සේ එහෙම උන්වහන්සේලා පිළි අරන් තිනවා මේක කිසි වරදක් නැහැ මේක බුද්ධ වචනේම තමයි කියලා. දැන් පිම්බීම හැකිරීම යන්නේ කායानुපසනාවටමයි. කායानुපසනාව කොටසටමයි අයිති වෙන්නේ. ආනාපාන සතිය නෙමෙයි හැබැයි. ආනාපාන සතියේදී බුදුරජාණන් වහන්සේ කෙලින්ම හුස්ම රැල්ල මූලික කරගෙන තමයි උගන්වන්නේ. හැබැයි තියෙනවා මේ චතු සම්පජඤ්ඤ පබ්බය කියලා. ඒත් එන්නේ ආන මේ කායानुපසනාවේ. ඒක දැන් කියනවා මේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තිතෝවා තිතෝම් හීති පජානාති. ඊළඟ නිසින්නෝවා නිසින්නෝ මිහිති පජානාති. ඉතින් ওই විදිහට මේ සියලුම කුඩා අනු කුඩා ඉරියව් පැවැත්වීම් පවා අර සම්පජඤ්ඤ පබ්බේදී අල්ලනවා. ඒ කියන්නේ ඒ ඒ මට්ටමට යනවා. ඉතින් එතෙන්දී මේ කයේ යම් යම් ආකාරයක සිදුවීමක් තියෙනවා නම් ඒ සියල්ල මේ ඒ ගොඩට වැටෙනවා. ඉතින් එතකොට මේ පිම්බීම හැකිලිම විතරක් නෙමෙයි. අපි ඊට වඩා වෙනස් දෙයක් ගත්තත්, අපි තුමු හෘද ස්පන්දනය ගත්තත්, මේ කොයි දෙයකත් අන්තිමට තියෙන්නේ මේ එක්තරාන්දම කම්පන චංචල ස්වභාවයක්, කයෙම සිදුවෙන යම් වෙනස්කමක්. ඒතර මේ කය කය අරමුණු කරගෙන කයෙම සිද්ධ වෙන යම් දෙයක් තමයි දැන් මෙතනත් ආරම්භණය වෙලා තියෙන්නේ. ඒතර කායानुපසනා කොටසටමයි අයත් වෙන්නේ. ඒක නම් කිසිම සැකයක් ඇති කරගන්න එපා. ඉතින් ආනාපාන සතිය වෙනමම දැන් කායානුපස්සනා කොටසේ ඔක්කොම මට මතක විදිහට 14ක් තියෙනවා මේ විවිධාකාර භාවනා ක්‍රම බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා ආනාපාන සතිය එකක් ඊළඟට ඔය ඉරියාපත ඉරියාපත භාවනාව ඉරියාපත පබ්බේ එකක් ධාතු මනසිකාරය තව එකක් ඊළඟට චතු සම්පජඤ්ඤ පබ්බේ තව එකක් ඊළඟට නව සීවතිකය ඒවා ඔය ඔක්කොම අයත් වෙන්නේ කාය අනුපස්සනාවට ඉතින් අපි මේ පිම්බීම හැකිරීම බුද්ධ වචනයක් නෙමෙයි කියලා කිව්වොත් අර මේ බුද්ධ බුදුහාමුදුරුව මේ වචන දෙකෙන් අර ඔක්කොටම දාන්න බැහැනේ දැන් බුදුහාමුදුරුව දාන්න පුළුවන් ලිස්ට් එකක් දීලා තියෙනවා සෑහෙන ලිස්ට් එකක් දීලා තියෙනවා ඉතින් ඊට අමතරව බුදුහාමුදුරුව කියනවා මෙහෙමයි මේට අමතරව තව යම් තාක් දේවල් තියෙනවා නම් අන්න ඒකත් මේ හා සමානයි දැන් ඔය යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති කියලා ඔය චතු සම්පජඤ්ඤේ දානවා ඉතින් ඒ වගේම සමායන මේ ඉරියාපත පබ්බේදී දානවා. ඉතින් සතු සම්පජඤ්ඤයේදීත් ඔය වගේම ප්‍රකාශයක් ඇති. ඉතින් මේ අන්දමින් මේ පිම්බීම හැකිරීම කොටසත් කායानुපස්සනාවටමයි ඈත් වෙන්නේ. ඒක මේ අපි කායानुපස්සනාව නෙමෙයි එහෙම නැත්නම් බුද්ධ වචනේ නෙමෙයි කියලා කියනවා නම් අර ඒකෙන් ගන්න ඒ ඒක ඇවිල්ලා එක්තරාන්දමක ලඝු කර ලඝු කොට සැලකීමක් කියලා තමයි කියන්න වෙන්නේ. අනිත් එක සතර සතිපට්ඨානයමයි. ඒක නම් මේ කිසිම විවාදයක් නැහැ. අපි මේ සතර සතිපට්ඨාණයෙන් පිට කිසිම දෙයක් කරන්නෙත් නැහැ. සතර සතිපට්ඨාණයට අලුතෙන් දේවල් දාන්නෙත් නැහැ. පිට දෙයක් කරන්නෙත් නැහැ. ඉතින් මේ මේ ඇවිල්ලා සතර සතිපට්ඨාණයේ මේන චතු සම්පජඤ්ඤයට එහෙම නැත්නම් ඉරියාපත මට්ටමට ඉරියාපත කොටසට වඩා චතු සම්පජඤ්ඤ මට්ටමට වැටෙන කොටසක් තමයි මේ මෙතන ඇවිල්ලා තියෙන්නේ. ඒ පිළිබඳව සතිමත් වීම ඒ වගේම අර ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා වගේ ඉතින් මේකේ ආනාපාන සතියත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මොකද හුස්ම ගන්නවත් එක්ක තමයි උදරේ පිම්බෙන්නේ. හුස්ම පිට වෙනවත් එක්ක තමයි උදරය හැකිලෙන්නේ. ඉතින් මේකේ සම්බන්ධයක් තියෙනවා. අනිත් එක ඊළඟට උදරයේ පිම්බීම හැකිලිම හරහා මුලින් අපි ඒක අරමුණ කරගත්තට අන්තිමට ගිහිල්ලා යන්නේ ධාතු මනසිකාරයට. අන්තිමට නේ කෙලිම ධාතු මනසිකාරයට. අපි පටන් ගන්න පිම්බීම හැකිලිමකින් උනාට ගිහිල්ලා වැටෙන්නේ ධාතු මනසිකාරයට. ඉතින් ඒ නින්දා මේ සැක සැක ඇති කරගන්න අවශ්‍ය නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. කඳුබඩ කරත් එකම නිවැරදි භාවනා ක්‍රමයක් තමයි කරලා තියෙන්නේ කියන එක තමයි කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ 11 වෙනි ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළවෙනි ප්‍රශ්නය නලගණගේ රංගනයක් බලා සිටීමෙන් සියලු කෙලෙසුන් නසා අරිහත්වයට පත් වූ ස්වාමින් වහන්සේ කවුරුන්දැයි දැන ගැනීමට කැමැත්තෙමි. මේ අප ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගේ දේශනාවකදී සඳහන් වූවකි. දෙවැනි ප්‍රශ්නය. සංස්කාර අනුන්ගේ වශයෙන් දැකිය යුතු බව ප්‍රකාශ කළේ තේරින් වහන්සේද සකුලා තේරින් වහන්සේද? තුන්වන ප්‍රශ්නය. මහමුගලන් මහතෙරුන් වහන්සේද එබඳු අදහසක් ප්‍රකාශ කළ බව ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාවේදී ඊයේ සඳහන් විය. එම අදහස කුමක්ද? ඔබ වහන්සේගේ ධර්ම ඥානය තව තවත් වැඩි වේවා. ඔව් දැන් අර මේ එක්තරා එක්තරා අවස්ථාවක මේ නාගසමාල කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් පින්නපාතේ වඩිනවා. පින්නපාතේ වඩිනකොට මේ උන්වහන්සේ දකිනවා මේ සෙනඟ රැස් වෙලා ඉන්නවා එක තැනක. ඉතින් මිනිස්සු මේ හුරේ දානවා, කෑ ගහනවා, අත්පොලසන් දෙනවා. මේ අර මෙහෙම මොකක්ද ඒකට කියන්නේ? අර ලේන්සු එහෙම කරකවනවා. ඉතින් දඟලනවා එක හෙන විකාරයයි ඉතින්. ඉතින් උන්වහන්සේත් පොඩ්ඩක් බලනවා මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට දකිනවා මේ නලංගනක් මේ ස්ටේජ් එක ඉතින් වර්තමාන විදිහට කරන්නේ ස්ටේජ් එක නැගලා ඉතින් අඩ නිරුවතින් මෙයා නිරූපණය කරනවා. ඉතින් එයා නටනවා, දඟලනවා, සින්දු කියනවා, ඉතින් ඔක්කොම කරනවා. ඉතින් මුන්නහන්සේ දැන් අපි සාමාන්‍ය කෙනෙක් ඕක දැන් එතන ඉන්න අර මහ ජනකාය ඔක්කොමලා මේකට රැවටිලා ඉන්නේ. දැන් මුන්නහන්සේ හැබැයි බොහොම භාවනා කරපු සෑහෙන විපස්සනාවක් වඩපු නුවණ මුහුකුරා ගිය හැබැයි රහත් නොවෙච්ච. තාම රහත් වෙලා මාර්ගඵල අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි සෑහෙන භාවිත මනසක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේ දර්ශනය දැක්කාම උන්වහන්සේට පහළ වෙන ආදීනව ඥානය කියලා සාමාන්‍යයෙන් කියන්නේ තේරුම් ගන්න උන්වහන්සේ මේ නලඟන නිසා මේ නලඟන රැවටීම නිසා කී දහසක් නම් මේ සංසාරේ තවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි මේ සංසාරයට රැවටෙනවද මේ නලඟන රැවටීම හරහා මේ සංසාරේ දුවනවද මේ සංසාරයට ඇලෙනවද කියලා අර ඒක හිතන්න හිතන්න උන්වහන්සේට මේ මේ මේ සිදුවීම හරහා මේ දර්ශනය හරහා ලොකු ආදීනව ඥානයක් පහළ වෙනවා. ඉතින් ඒකම මේ මේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කලකිරෙන්න නිබ්බිදා ඥානය පහළ වෙන්න ඒ හරහා ගිහිල්ලා ඉඳන් අන්තිමන අරහත්ත්වයට දක්වාම දියුණු වෙනවා. උන්වහන්සේ එතනම රහත් වෙනවා. නාගසමාල තමයි උන්වහන්සේගේ නම. නාගසමාල. ඔව් නාගසමාල. නාගසමාල. ඔයක බලන්න මේ තේරගාතා තේරගාතාවල තියෙනවා නාගසමාල තේරගාථා කියලා. එතන ඇත්තේ ඔක. ඊළඟට සකුලා මහරහත් තෙහෙණින් වහන්සේ තෙරණින් වහන්සේ විස්තර කරනවා ඔය තමන් මේ මහරහත් භාවයට පත් වුණාට පස්සේ සකුලා මහරහත් තෙරණිය විස්තර කරනවා ඔය සංස්කාරයන් තමන් කොහොමද සම්මර්ෂණය කළේ කියලා. ඒකේ මට මුල් පද දෙක වගේ මතකයි. සංඛාරේ සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිනේ සේතු ජාතේ පළෝකිනේ තව පද දෙයක් එනවා අන්තිමට එන්නේ හේතු ජාතේ පළෝකිනේ ආ හරි පහසින් පහසින් ආසවේ සබ්බේ සීති භූතාස්මි නිබ්බුතා නිබ්බුතාති කියන්නේ සංඛාරේ පරතෝ දිස්වා මේ සියලු සංස්කාරයන් අනුන්ගේ වශයෙන් දැකලා හේතු ජාතේ පළෝකිනේ මේවා මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු නිතරම මේ පලෝකන පලෝක පලෝක ධම්මං කියලා කියන්නේ නිතරම නිකන් විනාශ වෙමින් තියෙනවා. විනාශ වෙමින් විනාශ වෙමින් තියෙනවා දැක්කා. මේ අනුන්ගේ වශයෙන් දැක්කා විනාශ වෙමින් තියෙනවා දැක්කා. ඊළඟට මේ හේතුන් හේතුන් නිසා හටගත්තු ස්වභාවය දැක්කා. එහෙම දකින්න දකින්න පහසින් ආසවේ සබ්බේ මේ සියලුම ආශ්‍රවයන් ප්‍රහාණය වුණා. සියලුම ආශ්‍රවයන් දුර වෙලා ගියා. සීති භූතාස්මි නිබ්බුතා. මම ඒ හරහා සිසිල් වුණා, නිවුණා. කියන්නේ නිවුණටපත් වුණා. ඒක තමයි උන්හා ඒ සකොලා රහත් තෙරණින් වහන්සේ තමන් අරහත්ත්වයට පත්වෙච්ච ස්වභාවය විස්තර කරනවා ඒ සකොලා තේරී ගාථාවේ. ඊළඟට මහමුගලන් මහරහතන් වහන්සේත් ඔය පරතෝ කියන ස්වභාවයම තමයි විස්තර කරන්නේ මට ඒක නම් ගාථාව මතක නෑ. එතනත් උන්වහන්සේත් කියන්නේ සංඛාරෝ සංඛාරයෝ පරතෝ දිස්සා ඔන්න වගේ වචනයකින් තමයි උන්වහන්සේත් ඔය පරතෝ කියන වචනේ තමයි මතු කරන්නේ. පොට ඒකක් තියෙනවා මේ මොග්ගල්ලාන තේර ගාතාවල පොඩ්ඩක් බලන්න ඒක. ඔව්. එන්නේ සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිනේ. පහසින් පහසින් පහසින් පහසින් පහ මේ ප්‍රහාණය කරනවා කියන එකේ අතීත අතීත පදේ තමයි පාලි. පහසින් ආසවේ සබ්බේ. හොඳයි. හරි. අවසාන ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ අපේ ධම්මජීව ස්වාමින් වහන්සේගේ හත්වෙනි දේශනාව ඇසුරෙනි නිවන අවබෝධ වන ෂණය ගැන චචක්ක සූත්‍රයේ දේශනාවේදී ස්පර්ශයත් විඥානයත් නිරුද්ධ වීමත් වීමෙන් පසුව ප්‍රඥාවේ අවස්ථාව ගැන විස්තර කරද්දී නපී අසඤ්ඤී ගාතාව ඇසුරෙන් අප වෙනුවෙන් අනුකම්පා කර ඊට අදාළ ධර්ම විස්තරය කර දෙන මෙන් කාරුණ්‍යාවෙන් ආරාධනා කරමි. මොකද්ද මට ගාතාව නම් මතක නැහැ. නා නා මොකද්ද ගාතාව? මට හරි. සම්පූර්ණයෙන්ම ගාතාව මතක නැහැ. ඒක හරි හරි හරි වටිනා මේ දේශනයක් අපේ ස්වාමීන් වහන්සේගේ අවසාන දේශනාවේ එක අවසාන කොටසට ඉවර කරේ එතනින්. මට සම්පූර්ණයෙන්ම මතක නැහැ න පිසන් න පිසන්යි න අසන්යි න විසන්යි ඔක එන්නේ ඒ කියන්නේ මේ උන්වහන්සේ ඒක මේ චචක්ක සූත්‍රේන ගාතාවක් නෙමෙයි කලහ විවාද සූත්‍රයේ එන්නේ ඔව් මේ එන්නේ මොකද්ද නෝ අන්න හරි. ඒ කියන්නේ සාම ඔව් ඒත් සංඥාවකුත් තියෙනවා හැබැයි. <laughs> ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඒක හරි. දැන් ඔය සංඥා ස්කන්ධය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් වශයෙන් විස්තර කරද්දී කියනවා ඔය ඔය தત્ත්වය. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ගන්න ඕලාරික වශයෙන් දැන් අපි දැන් මේ දැන් මේ ඔල්ලෝස දැක්කම මේ ඔල්ලෝසේ සංඥාව අපි ගන්නවා. දැන් මේ බෆල් එක දැක්කොත් මේකේ සංඥාව අපි ගන්නවා. එතන තියෙනවා බොහොම රළු වශයෙන් සංඥා ගැනීමක් තියෙනවා. ඒ මට්ටමත් නෙමෙයි. ඊළඟට විසඤ්ඤ වෙලා කියලා නිකන් අපි කලන්තය හැදිලා. ඒ එතනදී තියෙන්නේ විසඤ්ඤ શબ્ද. ඒකත් නෙමෙයි. ඊළඟට දැන් අසඤ්ඤ සද්දවල තියෙනවා සම්පූර්ණයෙන්ම සංඥාව යටපත් කළා. ඒ தත්ත්වයක් නෙමෙයි. ඊළඟට තව එකක් මොකද තියෙන්නේ? විභූත සංඤී කියලා මේ සංඥාව සම්පූර්ණයෙන්ම දුරු කළා. ඒකත් නෙමෙයි. සතර මහා කලහගල් සූත්‍රයේ විග්‍රහ ඒ දේශනාවක් මම අහලා තියෙනවා. එතෙන්ද කියන්නේ භූත සංඥා කියන්නේ භූත මේ කියන්නේ සතර මහා භූතයන් දැන් අපිට ඕනම රූපයක් දැක්කම සන්නහස ඒකේ සටහනක් පේනෝනේ. ඒ කියන්නේ අපිට සංඥාවෙන් තමයි මේ මනෝමය සංඥා රූපයක් තමයි ඒ වුණාට ඒ පුජ්‍යලයක් සත්‍යයක් ගහක් මන් දැක්කේ සතෙක් දැක්කේ කියලා කියන්නේ. එහෙම එහෙම දෙයක් කරගන්න බැහැ එතන. යාට එතන නිමිත්ත අනිත්‍ය වෙලා ඔව් ඔව් කියන්නේ විඥානය අනිදස්සන වෙලා. එතන තියෙන ඉස්සහින් ඉන්නේ සතිය. සාක්ෂිකාරයෙකුට ඉන්නේ සතිය විතරයි. ඒ නමුත් විඥානය විඥානය දැකලා තිනවා එයාට ඉදිරිපත් වෙන්න බෑ හේතු එයාගේ මේ මේ ස්පර්ශය අපේ ඉන්ද්‍රියන්ගේ හයෙන් ගන්නා වූ ඉන්ද්‍රිය ආරම්මන ස්පර්ශ හයම නිරුද්ධ වෙලා. කබලිකාර ආහාර ඒ පැත්තෙන් ගියත් එහෙමත් ඒවත් නිරුද්ධ වෙලා. ස්පර්ශ ආහාර නිරුද්ධ වෙලා. එතකොට විඥාන ආහාරය නිරුද්ධ වෙලා. දැන් තියෙන්නේ මනෝ සංචේතන ආහාරයේ අග්‍රෝ කොටස කියන්නේ ධම්මානුපස්සනාවේ මම හිතන්නේ අවසාන කොටසේ ගැන විස්තරය තමයි කලහවිවත් සූත්‍රයක හොඳට තියෙනවා සාහනංශ. ඒ කියන්නේ එතකොට කියනවා මෙන්න මේ தත්ත්වයට යම් කෙනෙක්පත් වුණා නම් එයාට කියන්න බෑ මම හවල් දෙය දැක්ක මට හවල් දෙය වුණා කියලා අවසාන කොටසේදී දැකපු ගුරුවරයාගෙන් ගුරුවරයාගෙන් මේ සංසිද්ධිය කියනකොට ගුරුවරයා දන්නවා ගුරුවරයා තමයි මේක විග්‍රහ කරන්නේ විග්‍රහ කළා ඒකේ ඇතුළට ඇතුළට විමසන යනකොට එයාට විග්‍රහ කරන්න දෙයක් නැහැ නමුත් එයාට දෙයක් තියෙනවා ඒක ගැන නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ව්‍යංජන වශයෙන් කියන කිසිම සටහනක් නැහැ ඒ තමයි නිවන අවබෝධ වෙච්ච ඒ ස්වභාවය කියන්නේ දැන් සමහර අය කියනකොට ඒ කියන්නේ අපේ ස්වාමීන් කියන්නේ එහෙම මා අර ඊයේ කිව්වේ ස්වාමීන් ධර්මදේශනාවේ සබහන්සේ හිතේ නෑ. ඉතින් කිව්වේ මේ යම් කෙනෙක් රහත් වෙලා මාර්ගඵල ලැබුවා කියලා කියනවා නම් එයා ලබලා නැහැ. ඒ කියන්නේ එයාට එහෙම දෙයක් කියන්න බෑ. එහෙනම් ගුරුවරයෙකු දැකපු ගුරුවරයෙක් තමයි ඒක විස්තර කරලා කියන්න තේරෙන්නේ. ඔව්. නෑ ඒ කියන්නේ දැන් අපි කොයිම දෙයක් හරි Tamanට ආරෝපණය කරගන්නවා නම් දැන් කෙනෙක් කියනවා නම් මම සෝවාන් වෙලා මම රහත් වෙලා කියලා කියනවා නම් ඒ කියන ප්‍රකාශය හරහාම තියෙන්නේ මඤ්ඤණා කිරීමක්. ප්‍රකාශය හරහාම තියෙන්නේ මම කේන්ද්‍ර කරගෙන සත්‍යයේ පුජ්‍යලයේ කේන්ද්‍ර කරගෙන කරන ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය තුලම සක්කාය දිට්ඨිය තියෙනවා. ඉතින් ඔතන හරි අමුතු අහුවිල්ලක් තියෙන්නේ. ඔක හරි ලස්සනට විස්තර කරනවා ඔය මේ යවකලාපී සූත්‍රය කියලා සූත්‍රයක් එනවා සංයුක්ත නිකායේ. එතෙන්දී එහෙම බුදුහාමුදුරුව හරිම මේ සියුම් උපමාවක් මුලින්ම ඉදිරිපත් කරනවා. දැන් මේ පිඟුඳුන් අහලා ඇති මේ ඔය කියන්නේ දෙවියනුත් අසුරයනුත් අතර සටනක් ඇති වුණාය කියලා බුදුහාමුදුරුව විස්තර කරන්න ගන්නවා. මෙහෙමයි දෙවියනුත් අසුරයනුත් අතර සටනක් ඇති වුණා. මේ අවස්ථාවේදී අසුරයින් පෙරදුනා. පෙරදුනහම අසුරයින්ගේ நாயකයා ඉඳලා තිනවා වේපචිත්ති කියලා. දැන් වේපචිත්තිව බැඳලා අරන් එනවා මේ සක්‍රය ගාවට. සක්‍රය ගාවට බැඳලා අරන් ආවම මේ බැඳලා තියෙන්නේ මේ මේ මේ ලණුවකින්වත් එහෙම එකකින් නෙමෙයි. ඒක මේ මනසින් ඇති කරගත්ත බැම්මක්. දැන් ඇති ඇතම් යම් අවස්ථාවක මේ වේපචිත්තිට හිතුනොත් මේ දෙවිය හොඳයි අසුරයෝ නරකයි. මම දිව්‍ය ලෝකෙම නවතින්න ඕන කියලා හිතුනොත් අර බැම්ම ලිහිනවලු. දැන් යම් අවස්ථාවක හිතුනොත් දෙවියෝ නරකයි අසුරයෝ හොඳයි කියලා හිතුනොත් අන්න බැම්ම තද වෙනවලු. ඉතින් බුදුහාඳුරගෙන මේ තරම්ම මේ වේපචිත්ත්‍ය බැඳලා තීච්ච ඒ මානසික බැම්ම බොහොම සියුම් කියනවා. එහෙම කියලා බුදුහාඳුර කියනවා මහණෙනි මේ ඊටත් වඩා අති සූක්ෂමයි මේ මාර බන්ධනය කියලා. ඉතින් ඊළඟට විස්තර කියනවා කරන කළා කියනවා යම්සි කෙනෙක් මේ මම ඉන්නවා කියලා හිතුවොත් ඒත් මාරට අහුවෙලයි කියනවා. මම නැහැ කියලා හිතුවොත් ඒත් අහුවෙලයි කියනවා. ඊට මම මේ රූපී රූපී වෙමි කියලා හිතුවොත් ඒත් අහුවෙලා. මම අරූපී වෙමි කියලා හිතුවොත් ඒත් අහුවෙලා. මම සංඤී වෙමි කියලා හිතුවොත් ඒත් අහුවෙලා මම අසංඤී වෙමි කියලා හිතුවොත් ඒත් අහුවෙලා. ඉතින් අන්තිමට කොහොම කියලා කියනවා මේ මඤ්ඤනා වික්ඛවේ රෝගෝ මඤ්ඤනා ගණ්ඩෝ මඤ්ඤනා සල්ලෝ අහං අමඤ්ඤිත චේතිස්සාමි විහෙරිස්සාමිති එවං හි වික්ඛවේ සික්කිතබ්බන්ති කියලා දහනු. ඒ කියන්නේ මේ ප්‍රබම සූත්‍රය මේ මඤ්ඤනා කිරීම, ප්‍රපංච කිරීම ඊළඟට මානගත කියන්නේ මානෙන් අපි හිතා ගැනීම මේ ඔක්කොම මේ අපි පහල කරගන්නා තාක් සිතුවිලි වලට අහු වෙන අහු වෙන එකමයි වෙන්නේ. ඒකයි මේ විපස්සනා භාවනාව විතර්ක සමනය කරන පැත්තකට ගියේ නැත්තම් ඒ කියන්නේ වැරදිලා. විතර්ක සමනය කිරීමකින් පමණයි ප්‍රපංච සංසිඳ වීමකින් නිප්පපංච ප්‍රතිපදාවකින් විතරයි සාර්ථක විපස්සනාවක් සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපි මුළු ජීවිත කාලයම මෙනෙහි කරමින් ජීවිත කාලයම විතර්ක කරමින් අපි ප්‍රපංච කරමින් මඤ්ඤණා කරමින් යන පාරක් නම් එතන තියෙන මායයට අහුවීමක්මයි. ඒ හින්දා මේ වැඩිදුර විස්තර ඔය යව කලාපී සූත්‍රයේ හරි ලස්සනට විස්තර කරනවා. ඉතින් මේ අපි ඕනම අවස්ථාවක, ඒ කියන්නේ මේ මාර්ගඵල වේවා, නිවන වේවා, මම නිවන් දැක්ක කියලා කිව්වොත් එතනත් අහු වෙලා තියෙන්නේ. මම මම බුද්ධාගමී කියලා කිව්වොත් ඒත් අහුවෙලා. ඉතින් මේ හැමතැනම මම කේන්ද්‍ර කරගෙන මඤ්ඤණාවන්. ඒ කියන්නේ මම කේන්ද්‍ර කරගෙන අපි ඇති කරගන්නා සිතුවිලි. ඒවට අපි කියනවා මඤ්ඤණා කියලා. ඉතින් මේ මඤ්ඤණා කිරීම බුදුහාමුදුර හඳුන්වන්නේ රෝගයක්. මේක මේ gediyak. මේක මේ උලක්. ඒ හින්දා මේ මඤ්ඤණා කිරීමෙන් තොරව හැකිතාක් මනස පවත්වන්න. කියලා තමයි බුදුහාඳුරෝ මේ භික්ෂුන් වහන්සේට හික්මෙන්න කියලා ඒකේ ගාථාවේ කියන්නේ. ඒ සූත්‍රයේ දේශනා කරන්නේ. ඉතින් අර මෑනියෝ කිව්වා වගේ මේ කලහ විවාද සූත්‍රයේදී ඉතින් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම සංඥා පැත්තෙන් ඔය නෝපි අසඤ්ඤී න විභූත සංඤී හේවන් සමේතස්ස විභූති රූපං තණ්හා නිදාන සංඥා නිදානාහි පపంచ සංඛා කියලා මේ මර ප්‍රපංච සංඛාවන්ට මේ සංඥාව මුල් වෙන හැටි සංඥාවෙන් මේ ප්‍රපංච සංඛාවන් මතුවෙන්න පටන් ගන්න හැටි මතක් කරලා දීලා තියෙනවා. ඉතින් බොහොම ඉතින් බොහොම ඔය ඔය පැත්ත බොහොම හොඳින් අපේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ඒ ස්වාමීන් වහන්සේගේ මේ මෑත කාලේ අර මුලින්ම උන්වහන්සේ ලියලා තියෙච්ච ඉංග්‍රීසි පොතක් තියුණා concept and reality කියලා. ඒක පරිවර්තනය කරලා තිනවා දැන් සංකල්පය සහ යථාර්ථය කියලා. පුළුවන් නම් හොයන්න කියවන ටිකක් ගැඹුරුයි. හැබැයි හොඳටම විස්තර කරලා තියෙනවා. ඔය යවකලාපි සූත්‍රය ඔය දැන් විස්තර කරපු දේවල් බොහොම ලස්සනට විස්තර කරනවා. ඉතින් යායුතු විපස්සනා මාර්ගයත් බොහොම ප්‍රබලව හේතු සාධක සහිතව තනිකර බුද්ධ වචනේ පාවිච්චි කළා. ඊට අමතරව ඔය වෙනත් මහායාන ආදී අර අපෙන් ගිලිහිච්ච ඇතැම් තැන් වෙනත් තැන්වලිනුත් අරගෙන උන්වහන්සේ බොහොම හොඳ විවරණයක් දීලා තියෙනවා. පුළුවන් නම් ඒක කියවලා බලන්න බොහොම වටින පොතක්. කියන්නේ. උපදි විවේකයේ කියන්නේ දැන් උපදීන් කියන්නේ හැමතිස්සෙම දැන් මම අන්න හරි. දැන් මම කියලා අපි අර්ථ දක්වන්න නම් යම්සි දෙයක් තියෙන්න ඕනේ. එක්කෝ ඉතින් දැන් මගේ කියලා දේවල් තියෙනවා ඊළඟට දැන් මම ඉගෙන ගත්ත දේවල් තියෙනවා මම කැමති දේවල් ආස දේවල් රුචි අරුචිකම් තියෙනවා ඉතින් ඕවා හරහා තමයි මේ මම එක්ක ගොඩනගන්නේ ඉතින් ඔය ඔක්කොම ටිකත් හැලෙන්න ඕනේ හැලුණාට පස්සේ තමයි ඔන්න උපදි විවේකයේ කියලා ඇත්තනම කෙලස් කෙලස් වලින් තොර බව තමයි ඉතින් අන්තිමට යන්න තියෙන්නේ මගේ කියලා කියන්න දෙයක් නැහැ අන්තිමට. හොඳයි. නෑ ප්‍රපංච කිරීමක් කියන්න බෑ ඒකට. මෙනෙහි කිරීම කියන්නේ ඒ කියන්නේ අරකෙම බොහොම බොහොම මේ ලදරු අවස්ථාව. <laughs> කියන්නේ ප්‍රපංච කිරීම කියන්නේ ඊට වඩා එහා ගිහිල්ලා අපි මේ අතරමං වෙන ස්වභාවයක් එතන තියෙන්නේ. නමුත් අර මෙනෙහි කිරීම කියන්නේ විතර්ක අවස්ථාව. කියන්නේ දැන් අපි මෙහෙම දැක්කොත් දකින්නවා දකින්නවා දකින්නවා කියලා අර එතනින් නතර වෙනවා. ඒක අවශ්‍යයි හැබැයි. මුලදී ඒක අවශ්‍යයි. මොකද එහෙම කළේ නැත්නම් අපි මේ දැක්ක දැන් මං හිතුව මම මේක දකින්නවා. ඒත් මං කල්පනා කරනවා මේක මේ බෆල් එක මේක කොහෙන් හදපු එකක්ද? කොහෙන් හම්බුණාද දන්නේ මේක ඇතුලේ ස්පීකර් කීයක් තියෙනවද දන්නේ නැහැ. දැන් මේකට අහු වෙලා තියෙන්නේ. මේ ඔස්සේ හිතනවා. අන්න ඒකට ප්‍රපංච කිරීම කියලා කියනවා. දැන් මම මේක දැක්කා දැකපු ගමන් දැක්කා දැක්කා කියලා එතනින් එතනින් මෙනෙහි කරලා එතනින් නතර කරනවා. ඒකට ප්‍රපංච කපා හැරීම සිද්ධ වෙනවා. හැබැයි ඉස්සරහට යන්න යන්න ඒ අර දැක්ක දැක්ක කියන්න ඕමනක් නැහැ. තේරෙනවද? අර මුලදී තමයි ඒක ඕමනා. ඒක ඊට පස්සේ ඒකත් ඕමනා නැහැ. හිතට ඒකේ වැඩක් නැහැ. ඒකේ ඒකේ ඒක අරමුණු ගන්නෑ. ඒක ප්‍රශ්නකාරී වෙන්නේ මේකේ තියෙන අර ඒකෙන් හිත හිත නිකන් නිර්වින්දනය වෙලා. ඒක මිදිලා. එහෙම තබා හිටින එතෙන්දි නැවත ඉතින් අර දැක්ක දැක්කා කියලා ආයි කියන්න ගියොත් දැන් හිතට වෙහසයි. එහෙම ගතියක් තියෙන්නේ. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ මේ අර පළමුම ප්‍රශ්නය ගැන මට පොඩ්ඩක් කතා කරන්න ඕමනයි උපේක්ෂාව. උපේක්ෂාව මේ මෙහෙදි තරම් අපිට gederedi පුසු කරන්න බෑ. ඒක මේ දැන් මෙහෙදි කවුරු හරි බැන්නත් අපි කරබාගෙන ඉන්නවා. ඒ <laughs> වගේ දැන් gedara සෙනග වැඩි නම් ඒගොල්ලෝ මේ මාර්ගය ගැන හිතන්නේවත් නැහැ. අපි පැනලා එනවා මේ භාවනා කරන්න ඕනේ කියලා. ඔය භාවනා කරාම අදීද කියලාත් අහනවා. ඒ අහන වෙලාවලුත් තියෙනවා. ඒත් ඉතින් අපි එනවා. අපට සම්පූර්ණ නෑ කියලා අපි දන්න නිසා අපි එනවා. ඒක මම පුරුදු කරේ පොඩි පොඩි සිද්ධිවලදී අර ස්වාමින් වහන්සේ ධම්මජීව ස්වාමින් වහන්සේ මේ දේශනා කරලා තිනවනේ ඇහුණා වගේ ඉන්න නොදැක්කාසේ ඉන්න කියලා ළඟ ඉන්නවනම් මං එහෙම හිතනවා. එහෙම හිතලා යන්තම් බේරෙනවා. එහෙම නැතුව ලොකු සිද්ධියක් වෙනවා මම කරන්නේ නැහෙන හරියකට නොපෙනෙන හරියකටවත් ගිහිල්ලා උපේක්ෂාසිත හදාගෙන ඉන්නවා. දැන් ඒක නිසා මට අර ලොකු සිද්ධිත් දැක්කත් නොදැක්කසේ ඉන්න පුළුවන්. ඒ වගේ නිසා ඒ වගේ මිසක් මෙහෙදි වගේ නම් gederedi නම් කොහොමටවත් බෑ උපේක්ෂාසිතක් හදාගන්න. අනිත් එක මේ වේදනාව ගැනත් මට පොඩ්ඩක් කියන්න අවසරයි. මේ ඉස්සර මටත් ওই වේදනාව ගැන බොහොම ලොකු හිතේ අමාරුවක් තිබුණා. මොකද වේදනාවමයි එන්නේ. එතකොට දැන් ඔය මුලැමැදාක කිව්වට අපිට තේරුණේ නෑ මේ මේක පටන් ගන්න හැටි, වැඩිවන හැටි, අඩුවන හැටි. එන්නේ එහෙම බැලුවහම දැන් මට ඇත්තටම වේදනාවක් එන්නේ නැහැ. එන්නේ හිම තත්වයක් තමයි මේ වේදනාව ගැන කියන්න තියෙන්නේ. ඔව්. ඒක හරියට. ඒ කියන්නේ දැන් මේ මෑනියන්ට තේරිච්ච විදිහට පටන් ගන්න හැටි, වැඩි වෙන හැටි, අඩු වෙන හැටි කියන්නේ ඉතින් මුලැමැදාග තමයි ඉතින් ඔය. එහෙමයි. එහෙමයි. ඒක කිසි වරදක් නැහැ. ඒ කාලේ අපිට ඒ මුලැමැදාග කිව්වට තේරුණේ නැහැ. ඒක හරියට. ඒක ගැටලුවක් නැහැ. ඔය කළා තියෙන විදිහෙම තමයි. ඒක ඒකමයි. අනිත් එක අර මෑනිය කිව්වා වගේ අර උපේක්ෂා වර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔය බුද්ධ වචනය තියෙනවා මේ කුම්මූපම සූත්‍රය කියලා. ඒ ලොකු සානාසයේ නිතර යොදන සූත් මේ භාවිතා කරන ගාතාවක් එහෙම තියෙනවා. කුම්මෝ කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝදහම් වික්ඛු මනෝ විතක්කේ කියලා. මේ මේ දැන් ඔක හරිය ලස්සන මේ සිද්ධියක් වෙන්නේ. බුදුහාමුදුරුවෝ උපමාවකට ගන්නවා මේ නරියෙක් වයි ඉබ්බෙක් වයි. දැන් ඉබ්බෙක් ඔන්න කෑම හොයාගෙන යනකොට දැන් අඬුයි ඔක්කොම බෙල්ලයි එළියට දාගෙන යනකොට නරියෙක් එනවා දැන් මේ නරියා එන්නේ ඉතින් ආදරෙට නෙවෙයිනේ ඌ එන්නේ මේ මුව කන්න කියලා. ඌ මොකද කරන්නේ මේ කට්ට කට්ට ඇතුළට ගන්නවා තමන්ගේ අඬු හතරයි බෙල්ලයි ඔළුවයි. අතට ඇතුළට අරගෙන දැන් ඉන්නවා. ඉතින් නරියායිල බලන් ඉන්නවා බලන් ඉන්නවා බලන් ඉන්නවා දැන් මූ එළියට දාන්නේ නැහැ එකක්වත්. දැන් එළියට දාපු ගමන් නරියා එළියට දාපු අණ්ඩක් එළියට දැම්මොත් ඌ අණ්ඩ අණ්ඩ එළියට දාලා කනවා. ඉතින් බුදුහාමුදුරු කියනවා මෙන්න මේ වගේ දැන් මේ අන්තිමට මොකද මහණෙනි වෙන්නේ අර නරියා මේ බලන් ඉඳලා බලන් ඉඳලා යනවා. මොකද මේ ඉබ්බා එකක්වත් එළියට දාන්නේ ඔක්කොම ටික කට්ට ඇතුලේ තියන් ඉන්නේ. එහෙනම් මේ නරියා පෙරදිලා යනවා. අන්න ඒ වගේම මහණෙනි මේ හිතට එන විතර්ක පුළුවන් තරම් සමෝධහං මේ මේ අතල්ලා දාන්න එහෙම නැත්නම් ඒවෙන් හිත මුදව ගන්න කියලා මේ අනිත් එක අනිත් එක මේ ඉන්ද්‍රිය සංවරයේ පැත්ත. අපි දැන් ඇහෙන් රූප දකිනවා නමුත් නිමිති අනුව්‍යංජන ගන්න යන්නේ කනෙන් සද්ද ඇහෙනවා නිමිති අනුව්‍යංජන ගන්න යන්නේ දැන් මෑණියන්ට දැන් මෑණිය ඒක තමයි ඔය උත්සාහ කරලා තියෙන්නේ දැන් අනම්මනම් කතන්දර ඇහෙනවා වටපිටේ සද්ද ගෝසා ඇහෙනවා ඒවා ඔස්සේ යන්නේ නැහැ කන ඒකෙන් අයින් කරගන්නවා එක්තරා අන්දමක ඉන්ද්‍රිය සංවරයක් තමයි ඉතින් ඔය ඔක්කොම එකතු කරගන්න සිද්ධ වෙනවා නැත්තම් ඉතින් අපිට මේ ගමන යන්න අමාරුයි ඒ ඒ කුම්මූපම සූත්‍රයේ තියෙන්නේ ඔය ගාතාව මේ මේ විදිහට මේ අපේ එන විතර්කයන් මේ අයින් කරගන්න මේ සමතික්‍රමණය කරගන්න එහෙම නැත්නම් සමනය කරගන්න කොහොමද හරියට මේ ඉම්බෙක් තමන්ගේ අඬු ටිකයි බෙල්ලයි ඔළුවයි ඔක්කොම ටික ටක් ගාලා කට්ට ඇතුලට ගන්න වගේ. එහෙම එහෙම කරන්නේ නැතුව අපි මේ ටික ඔක්කොම එළියට දාලා ලොක්කා වගේ හිටියොත් නම් නරියට අහු වෙනවා. මාරයට අහු වෙනවා. <laughs> දැන් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඒකනේ. කියන්නේ අපි දැන් ওই සංයෝජන ගැන එහෙම විස්තර කරද්දී ඒවා කියන්නේ මේ හැකිලි කියලා. කොකු. දැන් අපි සාමාන්‍යයෙන් රණ්ඩු වලට බර අයට කියන්නේ හරිම කොක්ක කියලානේ කියන්නේ. දැන් ඕන්ලාගේ කොක්කක් දාගන්න බලන් තමයි ඉන්නේ. දැන් <laughs> දැන් ඔය භාවනා කරන්න භාවනා කරන්න සංයෝජන මග හැරෙනවා නම් යනියන් දිගෑරලා තියෙන්නේ. කොකු ටික දිගෑරලා තියෙන්නේ. ඉතින් කට්ටිය එනවා කොකු දාන්න, පැටලෙන්නේ. කොකු දානවා හැබැයි. කොකු දාන එක නතර වෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. මොකද දැන් කොකු දිගෑරලා තියෙන්නේ. සංයෝජන හැකිලි දිගහැරලා තියෙන්නේ. ඒ වගේ සද්දයක් තියෙන්නේ. <laughs> කොකු දිගාරින්නේ තියෙන්නේ. ඔව්. කෙටි බව, දිග බව, ඒ වගේ නිරීක්ෂණය වෙනවානේ. ඔව්. ඒ වගේ කය පිළිබඳව බලනකොට මොන වගේ අංශ දෙත් ස්වාමීන් වහන්සේ පෙනෙන්න පුළුවන් වෙන්නේ. රළු බව මට දැනෙනවා, තදයි කියලා දැනෙනවා, රිදෙන බව, දිගහැරෙන හැකිලෙන බව තේරෙනවා. තවත් ඒ වගේ ඔය සිනිඳු සිනිඳු බව, බර බව, සැහැල්ලු බව, ඊළඟට ගොරෝසු බව, ඔව් රස්නේ සීතල ඒවා පිම්බෙනවා හැකිලෙනවා. ඒ ඒවා ඔක්කොම වායෝ ලක්ෂණ. ඊළඟට නිකන් අර නිකන් දරණ ස්වභාවය කියන දැන් සාමාන්‍ය කියන අපි දැන් මෙහෙම දැන් මට මේක මේ මේ විදිහට ඉඳගෙන ඉන්න නම් එක්තරා අන්දමක වායු පීඩනයක් යෙදෙන්න ඕනේ වටෙන්න. නැත්තම් මේ ශරීරය මේ විදිහට පවත්වන්න බෑ. ඒකට කියනවා දරණ ස්වභාවය කියලා. ඒකත් මේ වායෝවල ලක්ෂණයක්. ඊළඟට දැන් මේ ශරීරයේ යටට බරගතියක් තියෙනවානේ. අන්න ඒක එතකොට මේ පටවි ධාතුවේ ලක්ෂණයක්. සැහැල්ලු ගතියත් පටවි ධාතුවේ ලක්ෂණයක්. ඉතින් අනිත් එක දැන් ඔය ආපෝ ධාතුව ගැන විස්තර කරද්දී කියනවා මේ දැන් අපි සිමෙන්ති ගොඩක් ගත්තොත් නිකන් කුඩු ටික විතරක් ගත්තොත් ඒක නිකන් විසිරෙනවා. නමුත් ඕකට වතුර ටිකක් දැම්මහම තමයි ඒක ගොලි වෙලා හොඳට මේ එකතු වෙලා තියෙන්නේ. ආබන්ධන ලක්ෂණය කියලා කියනවා. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා මේ 13 ගේ ලක්ෂණ. ඉතින් අපිට ඔය ඔක්කොම අල්ලගත්තේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. මේ මතුවෙන එක දැනගන්නයි තියෙන්නේ. කයේ කියන්නේ මේ යටටම බැස්සම ඉතුරු වෙන්නේ ওই ලක්ෂණ ටික තමයි. සතර මහා ධාතුන්ගේ ලක්ෂණ ටික තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන්නේ කියන්නේ ඉතුරු වෙනව නෙමෙයි. ඒ කියන්නේ ප්‍රකට වෙන්නේ. ඒක ඒක يعني අනිත් එක මේ ගලාගෙන යන ස්වභාවය දැන් දැන් Tamanට ඉන්නවා දැන් සමාලාවට නිකන් මේ ඇඟ ඇඟේ නිකන් ඔය රුධිරයට හිත ගියා නම් එහෙම නිකන් ගලන ස්වභාවයක් බැගිරෙන ස්වභාවයක් මතුවෙන්න පුළුවන් තේරෙන්න පුළුවන් ආපෝවල ලක්ෂණ දෙකක් තියෙනවා ඔය බැගිරෙන ගලාගෙන යන ස්වභාවයයි නැත්නම් පිඬු ගන්න ස්වභාවයයි දෙකෙන් ඕන එකක් ඉතින් එන්න පුළුවන් ඔය දෙකම නොදැනෙන්නත් පුළුවන් ඉතින් ඔය ඔස්සේ අපි ගිහිල්ලා මේක දැනුනේ නෑනේ මේ මම බලන්න ඕනේ කියලා එහෙම එහෙම අපිට මේක કૃතිමව බලන්න බෑ. මට නම් තේරෙන විදිහට. එන දේ ඒ ඒ අවස්ථානුරූපව එන එන දේ බලන්න තමයි තියෙන්නේ. ඔව් ඔව්. ඒ කියන්නේ අහුණ ටික අහුණ ටිකේ අපි හොඳට සතිමත් වෙලා ඒක නිරීක්ෂණය කරා නම් ඒකෙන් වැඩේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට අහු නොවුන අය එකක් එකක් කියලා මේ අහු නොවුන හින්දා දුකක් ඇති කරගන්න දෝමනස්සයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ගොන්න ඒ කියන්නේ පවතින ස්වභාවයත් එක්ක ස්වාභාවිකව ඇති වෙච්ච ටික දැකගත්තා නම් මම නම් හිතන්නේ ප්‍රමාණවත්.